ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී ශරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් සීල බුද්ධ ශාසනයන්හිදී දේශනා කරන ලද දසදහසක් වලින් පැමිණි දෙවි බඹුන් අතර කෝටි ලක්ෂයක් රහත් ඵලයේ පිහිටුවමින් අසංඛේයයක් පිරිස යටමාර්ග ඵලයන්හි පිහිටුවමින් දේශනා කළ අටතිසක් මංගල ධර්මයන් විවරණය කරමින් පැවැත් වූ මහා මංගල සූත්‍ර දේශනාවේ මුල් ගාථාවයි මේ ප්‍රකාශ වුනේ. ධර්මදේශනයේ මාතෘකා වශයෙන් මහා මංගල සූත්‍රයේ ඊයේ දවසට තිබුණා. එසේ නමුත් බොහෝ දිනාගේ ඉල්ලීම පරිද්දෙන් ඊයේ දවස ගිරිමානන්ද සූත්‍රයේ සම්බන්ධ දේශනාවකට කාලය යෙදුවා. අද මේ දවසේදී මහා මංගල සූත්‍රයේ සම්බන්ධ කරුණු ස්වල්පයක් ඉදිරිපත් කරමින් එය භාවනාත් නගන ආකාරය ගැන හැඳින්වීමටයි සූදානම් වන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ සෑම ධර්මයක්ම භාවනා මාර්ගයක්. සතිපට්ඨාන අට කතාවේ සඳහන් වෙන වචනයක් කම්මට්ඨාන විනිමුත්තාහි ධම්මදේශනා නාම නැති කියලා. භාවනා කර්මස්ථානයකින් තොර බණ දෙසුමක් නැත. සෑම බුද්ධ වචනයක්ම භාවනා මාර්ගයක් බව මේන් පැහැදිලි වෙනවා. මහා මංගල සූත්‍රයේ අසූ පමණින් ඒසා විශාල පිරිසක් මාර්ගඵල නිවන් ආબોධ කෙලේ මේ භාවනා මාර්ගයක් බැවිනුයි. එසේම ඒ පිරිස ඈත සසරදී බුදු සසුන්හිදී මේ ධර්මයේ ශ්‍රවණය කොට ධාරණය කොටගෙන භාවනා වශයෙන් පුරුදු කරපු නිසායි ඒ ධර්ම දේශනාව තුලින්ම අධිගම ලබා ගන්න සමර්ථ වුණේ. ඒසා සෑම ධර්ම දේශනාවක් භාවනා මාර්ගයක් බව පැහැදිලියි. pāli භාෂාවෙන් කියන මේ බුද්ධ වචන තම තමාට වැටහෙන බසකින් භාවිතාට ගැනීමෙන් පැහැදිලි ආબોධයකින් යුතුව භාවනා වශයෙන් වඩන්න පුළුවන්කම තියෙනවා. මහා මංගල සූත්‍රයේ නොදත් බෞද්ධයෙක් නැති කිව්වොත් ඒක සත්‍ය විය හැකියි. මහා මංගල සූත්‍රයේ බොහෝ සෙයින් දේශකයන් වහන්සේලා විසින් නිතර පවත්වනු ලබන ධර්ම දේශනාවක්. එනිසා ඒ සම්බන්ධව අධික විස්තර විවරණ අවශ්‍ය වන්නේ නැහැ. මහා මංගල සූත්‍රයේ දේශනා කරන්න හේතුව සංක්ෂේපයෙන් මෙහිමයි. බුදුරජාණන් වහන්සේලෝ පහළ වීමට ආසන්න කාලයේදී දොළොස් අවුරුද්දක් තිස්සේ පැවතුණ මිනිස්යන් අතරත් දෙවි බමුණන් අතරත් මංගල ප්‍රශ්නය. ඒකට කියන්නේ මංගල කෝලාහලය කියලා. එවැනි කෝලාහල කීපයක් තියෙනවා. මෝනීය කෝලාහල, මංගල කෝලාහල, චක්‍රවර්ති කෝලාහල, බුද්ධ කෝලාහල, කල්ප කෝලාහල කියලා. කෝලාහල කියන්නේ මේ අඬ දබර වීම නෙමෙයි. ලොව තුල පැවැත්ෙන විශාල උද්ඝෝෂණයක්. මිනිසයන් දෙවියන් අතර පැනනගෙන උද්ඝෝෂණයටයි මෙතන කෝලාහල කිව්වේ. මෝනීය කෝලාලයේ මෝනීය වතපුර්ණ ස්වාමින් වහන්සේ නමක් සඳහා දෙවියන් අතර පවතින උද්ඝෝෂණයක් එක හත් දවසයි තියෙන්නේ. මංගල කෝලාහලයේ 12 අවුරුද්දයි පවතින්නේ. මංගල ප්‍රශ්නයේ සම්බන්ධ උද්ඝෝෂණයේ පවතින 12 අවුරුද්දයි. චක්‍රවර්ති රජ කෙනෙක් පහළ වෙන්න මත්ින් අවුරුදු 100ක සිට චක්‍රවර්ති රජ කෙනෙක් පහළ වෙන බව ලෝක පුරාම උද්ඝෝෂණයටපත් වෙනවා. ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ පහළ වීමට අවුරුදු දහසක් තියෙද්දී ලෝක ධාතුවේහි බුදු කෙනෙකුන් වහන්සේ පහළ වීමේ අනාගත වාක්‍ය සම්බන්ධව උද්ඝෝෂණේ ලෝ පැතිරෙනවා. කල්ප විනාශයට අවුරුදු ලක්ෂයක් තිබෙද්දී කල්ප විනාශයේ සම්බන්ධ දෙවියන්, මිනිසයන්, බ්‍රහ්මයන් අතර උද්ඝෝෂණයක් ඇති වෙනවා. මේකයි මේ කෝලාහල කියන්නේ. සරුවක්ඥන් වහන්සේ පහළ වෙන්න මත්තෙන් දඹදිව තලයෙහි භාවිතාවක් තිබුණා මාස ගණන් රාමායන සීතාහරණ ಭಾರತ යුද්ධ ආදී සම්බන්ධ නානාවිද කථාන්තර පැවතුණා බොහෝ සෙයින් ජනතාව අතර සමාත එක කථාන්තරයක් ඉවරෙන්න මාස 4ක් 5ක් යනවා මේවා අසන කියන ජනතාව අතරත ප්‍රශ්නයක් කරනනම් මේ මංගල කියන්නේ මොනවද කියලා. මංගල ධර්ම මොනවද? ඒ අතර බොහෝ දිනෙක දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල ආදී වශයෙන් කොටස් වලට බෙදලා සුභ වශයෙන් දක්නාදේ දිට්ඨ මංගල, සුභ වශයෙන් අසනදේ සුත මංගල, සුභ වශයෙන් ආග්‍රහණේ කරන රස විඳින ස්පර්ශ කරන දේ මුත මංගල ওই විදිහට එක එක මංගල කරුණු ලෝක සම්මුති වශයෙන් විවහාර වශයෙන් ඉදිරිපත් කළා. කිසි කෙනෙකුට බැරි වුණා निराකරණය කරන්න. මේ මංගල ප්‍රශ්නය චාතුරු මහරජකේට ගියා. තවතිසා භවනට ගියා. ඔය අතර 12 අවුරුද්දක් පියමන් වුණා. දෙවියන් අතර ඇති වුණු මේ ප්‍රශ්නය සක්දේව රජතුමාට ඉදිරිපත් කළ සතරවරන් දෙවියන් විසිනි. සතරවරම් දෙවියන්ගේ මේ ප්‍රශ්නයට සගදේව රජතුමා නැනවත්ව පිළිතුරක් දුන්නා. මේ ප්‍රශ්නේ ඇතුනේ දෙව්ලෝ නෙමේ මනුලොව නේද? මනුලොව මෙවැනි සීල ප්‍රශ්නයන් විසඳන්න සුදුස්සෙක් දැන් පහළ වී වැඩි ඉන්නා නේද? එනිසා මගෙන් මේ ප්‍රශ්නෙට පිළිතුරු සැපීම අවශ්‍ය නැහැ අපි කවුරුත් යමු කියලා මුළු මහත් දෙව්ලෝ බඹලෝ ඉන්න දෙවියෝ බ්‍රහ්මියෝ එන්න පටන් ගත්තා සවැත් නුවර ජේතවනාරාමේ හාත්පස බබළුවාගෙන මේ ප්‍රවෘත්තිය දසදහසක් සක්වලට යැවීමෙන් එසා විශාල දෙව් බඹුන් පිරිසක් පැමිණ හිටියා. ඉදිකටු මලක් තරම් තැන 60 70 80 90 තරම් දෙන සියුම් සිරුරු මවාගෙන මේ බණ අසන්න සූදානම් වුණා. සක්දේව රජතුමාගේ විධානයෙන් ව්‍යක්ත ප්‍රතිබල කතික දෙව් රජ කෙනෙකුට නියම කළ මංගල ප්‍රශ්නය අහන්න. ඒ තමයි බහූදේවා මනුස්සාචේ මංගලානි අචින්තයුන් ආකංකමානා සොත්තානං බ්‍රූහි මංගලමුත්තමං කියලා මුල් ගාථාවෙන් ප්‍රශ්න කෙලි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බොහෝ දෙවියෝ බොහෝ මිනිසයෝ මංගල යනු කුමක්දැයි චින්තනය කළා සාකච්ඡා කළා බහිම්බස්ද වුණා. කිසි කෙනෙකුට තීරණයකට බැහැ ගන්න බැරි වුණා ස්වාමීනි. ඒ නිසා මේ මංගල ධර්ම ගැන විවරණයක් අවසර ලැබේවා කියලා ආරාධනා කළා. මංගල කියන වචනයේ අර්ථය හඳුන්වන්නේ පව් නැසන කියන එක තේරුමක්. පව් නැසන දේ මංගල. නැත්තම් පිළිහිම නැසන දේ මංගල. අවඩ නැසන දේ මංගල. විපත්ති වළක්වන දේ මංගල. මේක තේරුමක්. මං උච්චති පාපං තං ගලති ඉති මංගලං කියලා එක තැනක විග්‍රහ කරන්නේ. පාපේ නැසනවා. හිරිහියම නැසනවා. විපත්ති නැසනවා. එවාගෙම දුක් දුමනස් නැසනවා. ඒක තේරුම. අනිත් කාරණේ තමයි අභිවෘද්ධිය. නියම තේරුම අභිවෘද්ධිය. කවර විදිහේ අභිවෘද්ධියක්ද? මනුලව සම්පත් අභිවෘද්ධිය, දෙවලෝ බඹලෝ පරලෝ සම්පත් අභිවෘද්ධිය හා නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීම අභිවෘද්ධිය. මේ කියන ලෞකික ලෝකෝත්තර અભිවෘද්ධියටයි මංගල කියන නියමාර්ථය හැඳින්වෙන්නේ. එතකොට මේ මංගල එසේ මෙසේ නො විශාලත්වයෙන් මහත් බැවින් මහා මංගල කියන වචනේ දෙයකට සම්බන්ධ වුණා. මහත් වූ මංගල්‍ය මහත් වූ અભිවෘද්ධියයි මහා මංගල කියලා හඳුන්වන්නේ. සරුවක්ඥන් වහන්සේගෙන් ඇසුව මේ ප්‍රශ්නයට දහස් ගණන් මහා මංගල කරුණු ඉදිරිපත් කරන්න පුළුවනි. නමුත් ශ්‍රවණයට පැමිණි සෑම දිනාගේ ධාරණයට පහසු වනු පිණිසත් අනාගතයේදී භාවිතයේ පහසු වනු පිණිසත් පැමිණි පිරිසට ආબોධයේ පිණිස සෑහෙන පිණිසත් ගාථා 12කින් පමණ මංගල ධර්ම 38ක් දේශනා කොට වදාලා අනික් කාරණයේ ඈත බුදුසසුන්හිදීද මේ මංගල ධර්ම මෙතෙම මෙපමණයි දේශනා කළා කියන්නේ ඊට වඩා දේශනා කළා නැහැ සරුවක්ඥන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ අතීත සරුවක්ඥන් වහන්සේලාද අනුගමනය කරමි. නිසා ඒ අතීත සරුවක්ඥන් වහන්සේලා දෙසූ පරිද්දෙන්ම මහා මංගල සූත්‍ර ගාථා පෙළ දේශනා කළා. කාශ්‍යප බුද්ධ ශාසනයේදී මේ දේශනේ මෙසේ පැවතී තියෙනවා. නිසා තමයි අපේ මහා බෝසතාණන් වහන්සේ මංගල බෝධිසත්ව කාලයේදී අබුද්ධෝත්පාද කාලයකදී නමුත් ඒ මහා මංගල සූත්‍රය දේශනා කළා තියෙනවා මංගල බෝධිසත්ව කාලේ. එසා මේ කබුද්දෝත්පාද කාලයේ පවා නැනවතුන් අතර භාවිතා වූ දේශනාවක්. දැන් අපි සලකා බලමු මේ ගාථාව පළමුවෙන්ම සරුවඥන් වහන්සේ දේශනා කරන් අත්හැරිය යුතු දේවල්. ඒක දක්ෂ වෛද්‍යවරුගේ චාරිත්‍රය. දක්ෂ වෛද්‍යවරයෙක් කරන්නේ රෝගියෙකු බාරගත්තාම ඔහුගේ ශරීරය පළමුවට ශෝධනය කරනවා. බුද්ධ විරේචන, අදෝ විරේචන, නත්තු කම්මාදි වශයෙන් ශරීරය පිරිසිදු කරනවා. ඊට පස්සේ තමයි බෙහෙත් කරලා රෝග නිදාන සුවපත් කරන්නේ. ඒ වගේ ශරුවඥන් වහන්සේද පළමුවෙන් අත්හැරිය යුතු දේ ඉදිරිපත් කරමින් එක වචනයකින් ඒ අත්හැරිය යුතු දේ සඳහන් කළා. ඒ තමයි අසේවනාචේ බාලාණන්. බාලයන්ගේ ආශ්‍රයෙන් වැළකීම. පණ්ඩිතානංච සේවන. කල්යාණ මිත්‍ර පණ්ඩිතෝත්තමයන් සේවනය කිරීම. පූජාච පූජනීයානං පිළියෙ තුතුමන්ද පූජා සත්කාර කිරීම. දැන් මෙතන හඳුන්වන්නේ බාලාණන් කියන්නේ සම්මුති වශයෙන් පුජ්‍යල කොටසක්නේ. ඒ පුජ්‍යල කොටස සම්බන්ධ ආශ්‍රේ නොකළ යුතු දේවල් රසක් තියෙනවා. බාල පුජ්‍යල නමින් හඳුන්වන්නේ මෙලෝ පරලෝ නොදන්න කුසල් අකුසල් නොදන්න එවාගේම පිනක් දහමක් නොකරන පස්පව දසා කුසල් කරන පාප කර්මයන් පාප වචනයන් පාප සිටිවිලි මේවා බහුලව පවත්වන ලොවට හිත අහිත කර පැවතුම් ඇති පුජ්‍යලයන් තමයි මෙතන බාල නමින් හඳුන්වන්නේ ඒ පුජ්‍යලයන්ගේ సంతාන තුල පවට්නා වූ ගතිගුණ අත්හැරීමත් ඒකට සම්බන්ධයි. නිසා අසේවනාච බාලාණන් කියන්නේ ඒ වැඩි බාල අසත්පුරුෂයන්ගේ ආශ්‍රයත් එවන්නන්ගේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම, එයත්න්ගේ සිතුම් පැතුම් ඒ සියල්ලම අත්හැරීම තමයි අසේවනාච බාලාණන් කියන්නේ. පණ්ඩිතානංච සේවනා කියන තැනත් සිල්වත්, ගුණවත්, නැනවත්, බෝසත් කල්යාණ මිත්‍ර උතුමන් අසුරු කරනවා කියන්නේ එවැනි උතුමන් අනුගමනය කිරීම වශයෙන් කල්යාණ කර්ම, කල්යාණ වචන, කල්යාණ සිටිවිලි, කල්යාණ කුසල ධර්ම මේවා අනුගමනය කිරීමයි. පූජාච පූජනීයානම් කියන්නේ එවාගේම ගරු කටයුතු මව්පියනට, ගුරු උතුමනට, කලණ මිතුරනට, සිල්ලතුන්ද, ගුණවතුන්ද, නැනවතුන්ද එවාගේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට බෝසතුන් වහන්සේලාට කයිනුත් වචනිනුත් සිතිනුත් සීලේනුත් සමාධියනුත් ප්‍රතිපත්තියනුත් ප්‍රඥාවෙනුත් ගෞරව කිරීම පූජාච පූජනීයන් කියලා හඳුන්වනවා මේ වගේ එකක් එකක් ගානේ සරුවක්ඥන් වහන්සේ දෙසූ කරුණු මෙලව දියුණුව පරලොව සුගතිය ශාන්ත නිවනක් ගෙන දෙන බැවින් මහා මංගල ධර්ම නමින් හැඳින්වෙනවා දෙවෙනි ගාථාවෙන් දෙවෙනි මංගල ධර්ම තුනක් දේශනා කළා. පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත් සම්මාපණී දිච්ච ඒතම් මංගල මුත්තමං තුනුරුවම් පවත්නා වූ කලනමිතුරු ගුරු දෙගුරුන් වාසය කරන්නා වූ දන්සිල් බණ භාවනා කරන්න පහසු ඇත්තා වූ යහපත් පුණ්‍යවන්ත ප්‍රදේශයක ජීවත් වීම පෙර જાති જાතියින් ඉදී සිදු කරගන්නා ලද දාන ශීල භාවනා කුසලයන්ගේ විපාක ආනිසංස මතුවනු පිණිස වර්තමාන ජීවිතයේ ප්‍රතිපත්තිගරකෝ පැවැත්වීම පුබ්බේචකත පුඤ්ඤතා අත්ථ සම්මාපණීදී යෝනිසෝ මනසකාරයෙන් යුතුව සෑම පැවැත්මක්ම ධර්මයට අනුව පිහිටුවා ගැනීම අත්ථ සම්මාපණීදී මේ තුනක් මෙලව දුණෝ පරලෝ සුගතියේ සාන්ත නිවෙන පිණිස පවටනා මහා මංගල ධර්ම තුනක්. බාහු සත්‍යංච සිප්පංච විනයෝච සුසිද්ධිතෝ සුභාසිතාචය වාචා ඒතම් මංගල මුත්තමං. බුද්ධ ධර්මයේ පිළිබඳව බෞද්ධ ප්‍රතිපත්ති පිළිබඳව ධ්‍යාන සමාධි සමාපatti විපස්සනාදී උසස් ගුණ පිළිබඳව ආගම බහුසුත අධිගම බහුසුත වශයෙන් ධර්මඥානෙ දියුණු කර ගැනීමත් එවාගෙම සික් පංච මෙලව හිතසුව පිණිස පරලෝ සුගතිය පිණිස නිවන් සුව පිණිස පුහුණු විය යුතු ශිල්ප ශාස්ත්‍රය පුහුණු කර ගැනීම සුවිනීත විනය වශයෙන් කයෙන් වචනයෙන් සිතින් සංවර භාවය සුවිනීත විනය ඇති කර ගැනීමත් තමන්ටත් අනුන්ටත් මෙලවටත් පරලොවටත් හිතසුව පිණිස පවට්නා වූ බුදුබණ වැනි උතුම් සුභාෂිත වචනම භාවිතා කිරීමක් කියන කරුණු සතර මෙලව සුභසිත පරලෝ සුගතියේ සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක් මාතා පිතු උප ဋ ාණං පුත්ත දාරස සංඝහෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං ඒ ගාථාවෙන්ද කරුණු හතරක් මහා මංගල නමින් ඉදිරිපත් වෙනවා මාතා පිතු උපට්ඨානං තමන් හදා වඩාගත් දයාබර මව්පියනට කලගුණ සැලකීම සීරසින් කරුණු පහකින් උපස්ථාන කිරීමක් පුත්ත දාරස සංඝහෝ ස්වකීය දරුවන්ද සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දරුවන් බාටපත් වුණු පිණිස කරුණු පහකින් සංග්‍රහ කිරීමත් තමන්ගේ භාර්යාවනට කලගුණ සැලකීම් වශයෙන් සහ දෙලව දූනුව නිවන් සුව පිණිස උපකාර වීම පිණිස එයට කරුණු පහකින් සංග්‍රහ කිරීමත් එවැගේම නිවන් සුව දක්වාම ලොවේ ලෝතුරා සම්පත් පිණිස පවට්නාසේ සම්්‍යක් ආජීවෙන් ජීවත් වීමත් මේ කාරණා සතර මෙලව දුණෝ පරලෝ සුගතියේ ශාන්ත නිවන පිණිස පවට්නා මහා මංගල ධර්ම සතරක් දානංච ධම්මචර්යාච ඥාපකානංච සංඝහෝ අනවජ්ජානි කම්මානි හේතම් මංගල මුත්තමං ලොවේ ලෝතුරා සූපනිස පවට්නාසේ ආමිෂ දාන ධර්ම දානයන්ද අනුග්‍රහ බුද්ධියෙන් පූජා බුද්ධියෙන් දාන පරිත්‍යාගයන් පුරුදු කිරීමද දස කුසල ධර්මයට අනුවම ජීවත් වීමද ස්වකීය ජීවත්වන හා මිය පරලෝකයේ ඥාතීන්ද නිසිසේ ඥාති සංග්‍රහ කිරීමද ලෝ වැඩ සඳහා පරෝපකාරයේ පුරුදු කිරීමද යන කාරණා සතර මෙලව ජූනෝ පල්ලෝ සුගතියේ සාන්ත නිවන පිණිස පවට්නා මහා මංගල ධර්ම සතරක් ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතම් මංගල මුත්තමං කයින් වචනින් සිතින් සිදුවිය හැකි පාප ධර්මයන් කෙරෙහි විෂගෝර සර්පයන්ගෙන් ඈත් වෙන්න වගේ පාපයන්ගේ ආදීනව දැක එයින් ඈත් වීමත් වැළකීමත් මදයට හා ප්‍රමාදයට හේතු වෙන වසවිස පානයක් වැනි මද්යපානයෙන් වැළකී සිටීමත් එසේම දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන්හි අප්‍රමාදව යෙදීමත් කියන කාරණා තුන මෙලව දුණෝ පල්ල සුගතිය ශාන්ත නිවන පිණිස පවට්නා මහා මංගල ධර්ම තුනක්. ගාරවෝච නිවාතෝච සන්තුට්ඨේච කතඤ්ඤුතා කාලේන ධම්මසවණං ඒතම් මංගල මුත්තම සිල්වත් ගුණවත් නනවත් උතුමනටත් ගුරු දෙගුරු උතුමනටත් කලණ මිතුරන්ටත් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාටත් උද්දේශික පාරිභෝගික වගේම ශාරීරික මේ ධාතු චෛත්‍යයන් ආදීන්ටත් ගෞරව කිරීම, බුහුමන් කිරීම මෙලව දුණෝ පරලෝ සුගතියේ සාන්ත නිවන පිණිස පවට්නා මහා මංගල ධර්මයක්. නිවාතෝච එවාගේම දෙමව්පියන්ට, ගුරු උතුමන්ට, කලණ මිතුරන්ට, සිල්වත් ගුණවත් උතුමන්ට, සීලයට, සමාධියට, ප්‍රඥාවට, ගුණයට, නුවණට නමනු බව, නිහතමානී බව මංගල ධර්මයක්. ඒ වගේම සන්තුට්ඨීච තමාගේ උත්සාහයේ පමණින් යම්කිසි ආමිෂයක් යම්කිසි ධර්මයක් යම්කිසි ගරුත්වයක් යම්කිසි ප්‍රතිපදාවක් ලැබුණා නම් පුරුදු කර ගන්නට එපමණකින් සතුටු වීම අල්පේච්ඡතා ගුණේ පිහිටා සතුටු වීමත් කතඤ්ඤතා ස්වල්ප ඌද උපකාරයක් යමෙකුගෙන් ලැබුණා නම් ගලේ කෙටු අකුරක් මෙන් ඒක නොනැසී තබාගෙන මතක තබාගෙන අවස්ථානුකූලව කළගුණ සැලකීමක් කාලයේන ධම්ම ශ්‍රවණං ජීවිතයේට අමා ඔසුවක් වැනි පිහිට වෙන සද්ධර්මයේ නිතර ශ්‍රවණය කරන්න පුරුදු වීමක් මේ කාරණා පහ මෙලව දියුණුව පරිලෝ සුගතිය ශාන්ත නිවෙන පිණිස පවටනා මහා මංගල ධර්ම පහ එවාගෙම කන්තිච සෝවචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං ඉවසිය යුතු සෑම තැනකදීම නැනනවන යොදා ඉවසිලිමත් වීමක් සිල්වත් ගුණවත් උතුමන්ඩ දෙමව්පියන්ඩ ගුරුවරයන්ඩ දහමට නහම මේ নিরතුරුව සුවච කීකරුව පැවතීමක් එවැගේම ශ්‍රමණයන් වහන්සේලා සිල්ලුතුන් වහන්සේලා නිතර දැකීමට සිත පැහැදීමේ මෙත් සිතින් දැකීමට කැමැති වීමක් සුදුසු අවස්ථාවන්හිදී ධර්මානුකූල ධර්ම සාකච්ඡාවන් යෙදීමක් මේ කාරණා හතර මෙලව දුණෝ පරලෝ සුගතියේ සාන්ත නිවන පිණිස පවට්නා මහා මංගල ධර්ම හතරක් තපෝච බ්‍රහ්මචාරියංච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සත්‍ය කිරියාච ඒතම් මංගල මුත්තම ඉන්ද්‍රිය දමනයත් කෙලස්ථාන වීරියක් කියන තපෝ ගුණේ පුරුදු කිරීමත් බ්‍රහ්මචාරියංච සීල සමාධි ප්‍රඥා නම් වූ ශාසන බ්‍රහ්මචාරියාවේ හැසිරීමත් අරිය සත්‍යාන දස්සනං දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ යන චතුරාර්ය සත්‍ය ධර්මයේ සුතමේ වශයෙන් අසා දැන ගැනීම හා භාවනාමය වශයෙන් අවබෝධ කර ගැනීමත් නිබ්බාන සත්‍ය කිරියාචය සකල දුක්ඛ රාශියගේ නිවීම වූ අසංකත ධාතු සංඛාත නිර්වාණ ධාතුව සතර මඟ නැණින් අවබෝධ කර ගැනීමත් යන කරුණු සතර මහා මංගල ධර්ම සතරක් පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං ලාභාලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන මේ අටලෝ දහමට මුහුණ පෑතනදී අකම්පිතව අනන් වගේම අනෝලීනව කියන්නේ හැකිලෙන්නේ නැතුව ඇලෙන්නේ ගැටෙන්නේ මුලාවන් නැතුව කම්පාවන් නැතුව සිතේ ශක්තිය ඇති කරගත හැකි නම් එවාගෙම අශෝකං බොහෝ දෙනා ශෝක වෙන්න තැනදී නුවණින් යුතුව නිස්සෝකී වෙනවා නම් විරජං කෙලස් උපදින අරමුණේදී ඥාන සම්පන්නව කෙලස් නූපදනාසේ සිත පිරිසුදුවෙන් තබා ගන්නේ නම් තේමං බොහෝ දෙනා බිය වෙන අරමුණේදී නොබියව නුවණින් යුතුව තේජස්වී සිටීමට සමත් වේ නම් මේ කාරණා හතර මහා මංගල ධර්ම සතරක් ඒතාලිසානි කත්වාන සම්බත්ත මපරාජිතා සම්බත්ත සොත්තිං ගච්ඡanti තං තේසම් මංගල මුත්තමන්ති මෙන්න මේ කාරණා 38 යම් කෙනෙක් අනුගමනය කරනවා නම් හැසිරෙනවා නම් පවතිනවා නම් වඩනවා නම් ඒක නැත්තා සම්බත්ත මපරාජිතා සෑම තැනම අපරාජිතයෙක් වෙනවා නොපරදින්නෙක් වෙනවා ජයග්‍රාහකෙක් වෙනවා සබ්බත් සොත්තිං ගච්ඡanti සෑම තැනකදීම ස්වස්ති භාවයට සපවත් බවට පත් වෙනවා. මේකයි මහා මංගල සූත්‍රයේ සංක්ෂේප හැඳින්වීම. දැන් මේ මහා මංගල සූත්‍රයේ තියෙන කාරණා 38 මුලින් සඳහන් කළ අසේවනාච බාලාණන් කියන තැන සිට කාලේන ධම්ම සවණං කියන ගාථාව තෙක් ඇත්තා වූ කරුණු එතන තියෙනවා කරුණු රාශියක්. ඒ කරුණු සියල්ලම ගිහි ජීවිතයක් ගත කරන්නෙකු විසින් විශේෂයෙන් අනුගමනය කරනු කළ යුතු කාරණා රැසක් වෙනවා. ඊළාට කන්තිච සෝවචස්සතා කියන ගාථාවේ කරුණු හතරක්, තපෝච බ්‍රහ්මචර්යයන්ච කරුණු හතරක්, පුට්ටස ලෝක ධම්මේ කරුණු හතරක්. මේ 12 ගිහි ජීවිතයෙන් නික්මී පැවිදි වුවනට විශේෂයෙන්ම ඉදිරිපත් වෙන කරුණු හතර 12ක්. එසේ නමුත් ගිහි පින්නතුන් විසින්ද මේ සියල්ල අනුගමනය කළ යුතු පවතිනවා. පැවිදි පින්නතුන් විසින්ද මෙන් එකක් දෙකක් කරන්නේ සියල්ල අනුගමනය කළ යුතු වෙනවා. පැවිදි පින්නතුන් විසින් අනුගමනය කරන්නට සිදු නොවන දේ තමයි අර පුත්තදා රස සංඝ හෝ කියන කොටස් දෙක. අනිත් සියල්ලම අනුගමනය කරන්න වෙනවා. එතකොට මෙහිදී මේ මහා මංගල ධර්මය නැත්නම් මංගල සූත්‍රය බොහෝ සෙයින් බෞද්ධයන් භාවිතා කරන්නේ පිරිතක් වශයෙන්යි. තුන් සූත්‍රයේ නමින් මහා පිරිත නමින් මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය සූත්‍රය සෑම පිරිත් මණ්ඩපයක මුලින් සජ්ජායනා කරනවා. සමාට රෝග සුවපත් කරන්නත් මේ සූත්‍ර තුන සජ්ජායනා කරනවා. එවාගේම විශේෂ මුල්ගල් තැබීම්, ගැට ගෙවදීම් ආදී මංගල කටයුතු තුළදී මේ පිරිත සජ්ජායනා කරනවා. සැබවින්ම මේ මහා මංගල සූත්‍රයේ ධාරණය කර නිතර භාවිතා කරනවා නම් එයම සීල අභිවෘද්ධියෙහි දොරටුවක් වෙනවා. මේක නිතර භාවිතා කරන්නාට තමන්ගේ සීල අභිමත අභිවෘද්ධිය සැලසෙනවා. හේතු කාරණා රහසක් තියෙනවා. එකක් තමයි මේ මහා මංගල සූත්‍රයේ අසා මාර්ගඵල ලබාපු අපමණ දෙවි දේවතාව වහන්සේ වැඩි ඉන්නවා. මේ දේශනාවල් සවන් දෙන්නේ ඇත්ත බොහෝම ආදරෙන් බලාපොරොත්තු වෙනවා ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. යම් තැනක මේවා අහන්න ලැබෙනවා නම් ඒ තැනට ඒ පුද්ගලයන්ට ඒ දෙවියන්ගේ අනුකම්පාවද උපකාරද සැලසෙනවා ඒක එකක්. අනික මේ මංගල සූත්‍රයෙන් කියවෙන්නේ සැබවින්ම දියුණුවේ දොරටු. මේවා නිතර නිතර නිතර භාවිතා කරනකොට භාවිතා කරන්නාගේ සිතට ඇති වෙනවා දියුණුව පැතීම දියුණුව සඳහා කටයුතු කිරීම සඳහා උත්සාහය එයිනොත් දියුණුවම සැලසෙනවා අනෙක් කාරණේ කොයි දේ නමුත් පිරිහීමේ හේතු කිය කියා ඉන්නකොට එතන පිරිහීමේ ලකුණු ඇති වෙනවා දියුණුවේ හේතු කියව කියව ඉන්නකොට දියුණුවේ හේතු මතුවෙනවා මෙන්න මේක නිසා මේ මහා මංගල සූත්‍රය දිනපතාම සෑම දෙනා විසින් භාවිතා කළ යුතු ඊ타ත්ම ශ්‍රේෂ්ඨ අභිවෘද්ධි කර දේශනාවක්. ඊළඟට අපි සලකා බලන්නේ මේ මහා මංගල සූත්‍රයේ තුලින් අපට අපේ අභිවෘද්ධිය පිණිස භාවනාවක් වශයෙන් භාවිතාට ගන්න කොහොමද කියන මේ තේරුමයි. දැන් මේ සම්බන්ධව නුයේ හේතු සාධක නිදාන උදාහරණ උපමා උපදේශ ඕනතරම් ප්‍රකාශ කරන් තුන් පිටකින් තියෙනවා. ඒ වගේම ලෝක තත්ත්වේනුත් ගන්න බොහෝ කරුණු තියෙනවා. ඒවා බොහෝසෙන් අපේ බෞද්ධයෝ දන්නවා. ඒ වගේම නිතර අහන්නත් ලැබෙනවා. දැන් මෙතෙන්දී අපි බලාපොරොත්තු වන්නේ මේ මහා මංගල සූත්‍රයේ තුලින් තමාගේ දෛනික ජීවිතයේට කොහොමද අදිෂ්ඨානයක් මානසිකාරයක් පුරුදු කරගන්නේ කියන මේ කාරණා ගැනයි අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතෙන්දී අපි සලකා බලන්නට ඕන ඉස්සෙල්ලා මේ සූත්‍රය කටපාඩම් කරගන්නවා. උදේට හවසට තමන් කැමති වේලාවක තමන්ගේ හිත සාන්ත කරගෙන සීලයක පිහිටලා මංගල සූත්‍රයේ තමන්ට පමණක් ඇහෙන්න හරි සජ්ජායනා කරනවා. දොළොස් ශ්‍රේණියක් ඈතට ඇහෙන්න සජ්ජායනා කරනවා නම් ඒත් සෑහෙනවා. දොළොස් ශ්‍රේණියක් කියන්නේ අඩි 18ක් තරම් දුරනේ එතකොට මෙහිදී ඒ අභිධමයේ මහා මංගල සූත්‍රයේ සජ්ජායනා කරන අවසානයේදී එකක් එකක් ගානේ තමන් අදිෂ්ඨාන කරගන්නවා. ඒ අදිෂ්ඨාන කරන අන්තිමට ත්‍රිලක්ෂණ විපස්සනාට හරවනවා. එතකොට සීලයේ පිහිටීමෙන් සීල ශික්ෂාවක් මේක භාවනාට නැගීමෙන් සමාධි ශික්ෂාවක් අවසානයේ ත්‍රිලක්ෂණ නැංවීමෙන් ප්‍රඥා ශික්ෂාවත් කියන සීල සමාධි ප්‍රඥා තුන වැඩෙන හැටියටයි මේක භාවිතා කරන්න වෙන්නේ. නිසා මම පළමුවෙන් ඒ භාවනා වගන්තියක් බොහොම සරලව එවාගෙම නිතර පාවිච්චි කරන්න පහසු ඉදිරිපත් කරනවා. හැබැයි ඒකම කටපාඩම් කරගන්න කියලා පෙනීම කරන්නේ නැහැ. ඒ අනුව තම තමාට ගැළපෙන වචන වලින් කෙටියෙන් හෝ දිගින් හෝ ඒ අනුසාරයෙන් තමා භාවිතාට පුරුදු වෙන්නට ඕනේ. ඒකෙන් තමන්ට දෙලෝ දූනුව නිවන් මඟ ආලෝකමත් වෙනවමයි. මෙන්න මේ විදිහටයි කෙටි සැලැස්ම. සුමිහිරි නිවන් සපතින් සනසෙනු පිණිස මම බාල පුද්ගලයන්ගෙන්ද අසත් පුරුෂයන්ගෙන්ද පාප මිත්‍රයන්ගෙන්ද පාප ක්‍රියාවන්ගෙන්ද පාප වචනයන්ගෙන්ද පාප සිතිවිලි වලින්ද පාප ක්ලේශයන් කෙරෙන්ද දුරින්ම දුරවන්නේමි සිල්වත් ගුණවත් නනවත් බෝසත් කලනෙමි තුරන්ද පණ්ඩිතෝත්තමයන්ද කල්යාණ ක්‍රියාවන්ද කල්යාණ වචනයන්ද කල්යාණ සිතිවිලිද කල්යාණ කුසල ධර්මද කල්යාණ ප්‍රතිපත්තිද අනුගමනය කරන්නෙමි සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ගුණයෙන් නුවණින් වැඩි තියුතුමනට බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයනටද මෞපිය ගුරුවර කලණ මිතුරන්ටද කයින් වචනින් සිතින්ද සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන්ද ප්‍රතිපත්තියෙන්ද নিরතුරු ගෞරව කරන්නෙමි. තෙරුවන් පවතින සිල්වත් ගුණවත් නැනවත් බෝසත් මෞපිය ගුරු උතුමන් වෙසෙන දාන සීල භාවනාදී කුසල් පාරමී පිරීමට වාසනාවන්ත වන ප්‍රතිරූප දේශයකම වාසය ප්‍රාර්ථනා කරන්නෙමි ජාති ජාතින් හිදී සිදු කරගත් දාන සීල භාවනාදී කුසල් ඵල මතු කරගනු පිණිස ධාර්මිකව ජීවත් වන්නෙමි යෝනිසෝ මනසිකාරයෙන් යෙදී සෑම ක්‍රියාවක් සෑම වචනයක් සෑම සිතිවිල්ලක් දහමට අනුව පවත්වන්නෙමි ආගම ධර්මය පිළිබඳවද ධර්මය විනය පිළිබඳවද සීල සමාධි ප්‍රඥාවන් පිළිබඳවද ධ්‍යාන සමාධි සමාපatti අභිඥා විදර්ශනා මාර්ගඵල පිළිබඳවද බහුශෘත වන්නෙමි මෙලවට පරලවට හිත වැඩ පිනිස පවට්නා වූ ධාර්මික ශිල්ප ශාස්ත්‍රයන් හදාරන්නෙමි කයින්ද වචනින්ද සිතින්ද සීතුන් දුරින්ද මෙලොවට පරලොවට හිත වැඩ පිනිස සංවර විනය පුරුදු කරන්නෙමි. තමන්ටද අනුන්ටද මෙලොවටද පරලොවටද හිතවැද පිණිස පවත්නා වූ සුභාසිත වචනම කතා කරන්නෙමි. දෙමව්පියන් වෙත කළ ගුණ සලකමින් මෙලොව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවන් පිණිස කරුණු පහකින් උවටැන් කරන්නෙමි සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දරුවන් වනු පිණිස කරුණු පහකින් දරුවනට සංග්‍රහ කරන්නෙමි සිල්වත් ගුණවත් නැනවත් උතුම් බිරින්දම් වෙනු පිණිස ගරුණාමෙත් ගුණ පිහිටුවා කරුණුපාකින් බිරින්දට සලකන්නෙමි මෙලව පරලොව හිත පුසුව පිණිස පවට්නා වූ මඟඵල නිවන් සුව පිණිස හේතු වෙන පරිදි සම්මා ආජීවය පුරුදු කරන්නෙමි ආමිෂ දාන ධර්ම දානයන් පාරමී සීලසයෙන් පුරුදු කරන්නෙමි දස කුසල ධර්මයට අනුවම ජීවිතය පවත්වන්නෙමි ජීවත් වන්නා ඌද මිය පරලොව ගියා ඌද ඥාතීන් හට දෙලොව සුබසත පිනිස වැඩ හැසිරෙන්නෙමි පරෝපකාරය සඳහා උපාකාර වෙමින් දෝ වැඩ සලසන්නෙමි කයින් වචනින් සිතුන් සිදුවිය හැකි පාපයන් කෙරෙන් ආදීනව සලකා දුරින්ම දුරවන්නෙමි මදයට හා ප්‍රමාදයට හේතුවන මධ්‍යපානයෙන් සදහට වලකින්නෙමි දාන සීල භාවනාදී කුසල ධර්මයන් පිරීමෙහි අප්‍රමාද වන්නෙමි ගරු කටයුතු උතුමන් හට සිල්වත් ගුණවත් උතුමන් හටද ශාරීරික ධාතු පාරිභෝගික ධාතු උද්දේශික ධාතු වශයෙන් පවත්නා වූ පූජනීය වස්තුන් වෙතටද බුදුපසේ බුදුමහරහත් උතුමනටද දස පාරමිතා ආදී උසස් බෝසත් ගුණයන්ටද ගෞරව කරන්නෙමි සිල්වත් ගුණවත් උතුමන් වෙත යටහත් පැවැත්මින් නිහතමානී වන්නෙමි ලද පමණින් සතුටු වෙමින් අල්පේච්ඡතා සන්තුෂ්ඨිතාදී ගුණ පුරන්නෙමි කලගුණ සලකමින් ලොවි ලෝතුරා සුව පතන්නෙමි බුදුබණ ඇසීමෙහි නිරතුරු ප්‍රියවන්නෙමි ඉවසිය යුතු සමතන්නිදී නන නුවණ යොදා මහමෙරමින් ඉවසීම පුරුදු කරන්නෙමි සුවචකී කරු ගුණයෙහි පිහිටා සිල්වත් ගුණවත් නැනවත් නුතුමන් ඇසුරු කරන්නෙමි සිල්වත් ගුණවත් නැනවත් ශ්‍රමණ බ්‍රාහ්මනාදී පැවිදි උතුමන් ආශ්‍රය කරන්නෙමි සුදුසු කල්ලි ධර්ම සාකච්ඡාවෙහි දෙමින් දහම් ගැටලු විසඳා ගන්නෙමි. ඉන්ද්‍රිය දමනයේද ක්ලේශ තාපනය නම් වූ වීරියද වඩන්නෙමි. සීල සමාධි ප්‍රඥා සීරසයෙන් සසුන් බඹසර හැසිරෙන්නෙමි. දුක්ඛය සමුදය නිරෝධය මග්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මයේ අනුබෝධ වශයෙන්ද ප්‍රතිවේද වශයෙන්ද අවබෝධ කරගන්නෙමි සියලු දුක්ඛයන්ගේ සංසිඳීම නම් වූ එකොළොස් ගිනි නිවීම නම් වූ තෘෂ්ණාවට අරමුණු නොවන්නා වූ අසංකත ධාතු සංඛාත සාන්ත නිවන් සුව සාක්ෂාත් කරන්නෙමි අටලෝ දාමින් කම්පා නොවන ගුණයෙහි පිහිටන්නෙමි ශෝක විය යුතු තන නැන නුවණින් යුතුව නිස්සෝකී වන්නෙමි කෙලෙස් අරමුණ ඇති තන්නේ නැන නුවණින් යුතුව නික්ලේශී වන්නෙමි බියයුවිය යුතු අරමුණෙහි නැන නුවණින් යුතුව ඍජුව නොබියව සී නුවණින් කටයුතු කරන්නෙමි මෙසේ වූ අටතිසක් මංගල ධර්මයන් අනුගමනය කරමින් මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්ම භාවය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසී පැමිණවදාළ අජරාමර සාන්ත අමාමහ නිවන් සුව පතන්නෙමි මේ විදිහට තමාගේ මනසට ගැළපෙන හිතේ සමාධිය ඇතිවෙන වචන පෙළකින් මේ කරුණු 38 අදිෂ්ඨාන කර ගැනීම වැදගත් වෙනවා මේ මහා මංගල ධර්මයන් එකක් එකක් ගානේ සලකා බලනකොට සෑම කුසලයකදීම මේ 8 38 සම්පූර්ණ වෙන හැටි තේරුම් ගන්න පුළුවන්. දැන් අපි සලකා බලමු අප මේ ධර්ම දේශනා කරනවා. පින්තුන් ධර්ම ශ්‍රවණය කරනවා. දැන් මේ බුද්ධ පූජා පැවැත්ුණා. ශීලයක පිහිටියා. සංඝ රත්නයේ දුටු තැන වැඳ නමස්කාර කළා. මේ කටයුතු තුළ මංගල ධර්ම 38ම තියෙන බව අපි තේරුම් කරගන්නට ඕනේ. හැම කුසලයක් පාසා මේසේ ලැබෙන හැටි පැහැදිලි කරගන්නට ඕනේ. දැන් අපි මේ මොහොතේදී අසේවනාච බාලාණන් ගුණේ පිහිටා සිටින්නේ. මේ වෙලාව අපි ආශ්‍රය කරන්නේ පාප මිත්‍රයන් නෙමෙයි. පාප ක්‍රියාවන් නෙමෙයි. පාප ක්ලේශයන් නෙමෙයි. පාප සිටිවිලි නෙමෙයි. පාප වචන නෙමෙයි. නිසා අපි මේ මොහොතේදී බාලයන් කෙරෙන්, බාල ක්‍රියාවන් කෙරෙන්, බාල වචන විකෙරෙන්, එවාගෙම බාල සිටිවිලි, එවාගෙම ක්ලේශයන් කෙරෙන් ඈත් වෙලා මේ වෙලාවේ ඉන්නවා. යමහා මංගල ධර්මයක් උඩයි පැනින් ඉන්නේ. දැන් අපි ආශ්‍රය කරන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය, මහා සංඝ රත්නය, සිල්වත් ගුණවත් පිරිසක්. එවාගේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පුරුදු කළ කුසල කාය කර්ම, කුසල වාචික කර්ම, කුසල මනෝ කර්ම, කුසල ධර්ම අපි දැන් මේ වෙලාවේ අනුගමනය කරන්නේ. ඒ දෙවෙනි මහා මංගල ධර්මයේ උඩ පිහිටා සිටිනවා. මේ මොහොතේ අපේ බුද්ධ රත්නයේට ධර්ම රත්නයේට සංඝ රත්නයේට සිල්වත් ගුණයත් උතුමන්ඩ ගුණයට දාමට ගෞරව පිණිසයි මේ පවතින්නේ. එසා ගරු කටයුත්තන්ට ගෞරව කිරීමේ උතුම් පූජනීය උතුමන්ට පූජා කිරීමේ කුසලයේ මෙතන පිරෙනවා. දැන් අපි වාසය කරන්නේ පතුරු උපදේශ වාසයකයි. මෙතන රත්නත්‍රයේ වැඩ ඉන්නවා. එතන කල්යාණ මිත්‍රයන් ඉන්නවා. එතන කල්යාණ ධර්මයන් පවතිනවා. කල්යාණ ගුණධර්ම අනුගමනය කෙරෙනවා. එතකොට අපි ප්‍රතිරූප දේශ වාසයක මේ ගත කරන්නේ. ඒ වගේම අපට සසර පින් තියෙනවා. ඒ නිසා මේ ලෝක ධාතුය හඬා වැළපෙන නානා දුකින් පෙළෙන ජනතාව අතරත අද අපි කුසල සෝමනසෙන් කුසල සිහියෙන් කුසල වීරියෙන් කුසල ඡන්දයෙන් මුදිතාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මේ අපි ගත කරන්නේ අපේ පෙරපෙන මතු කර ගැනීමෙනුයි මේ මොහොතේ අපේ සිතේ පවත්නේ අත්ථ සමාපන්නිදී වශයෙන් ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ධර්මයේ පිහිටුවාගෙනයි දැන් අපි මේ පවතින එක මංගල ධර්මයක්. දැන් අපි මේ බණ ඇසීමෙන් එවැගේ පිළිවෙත් පිළියෙමින් ආගම බහුශ්‍රත අධිගම බහුශ්‍රත කියන බුද්ධ ධර්මයේ පිළිබඳව බෞද්ධ පිළිවෙත් පිළිබඳව යමක් ඉගෙන ගන්නවා එවාගෙන් පුහුණු වෙනවා. ඒක මංගල ධර්මයක් මෙතන. එවාගෙම අපේ දැන් මේ පැවැත්ම මෙලව දියුණුවට පරලෝ සුගතියට නිවනට හේතු වෙන යහපත් අවබෝධයක් ඇති කර ගැනීමයි. ශිල්පය කියන එකේ තේරුම හස්ත කර්මාන්ත හැටියට හඳුන්වනවා. දැන් මෙතන වඳින හැටි දන්නවා, වාඩි වෙන හැටි දන්නවා, ඉරියව් පවත්වන හැටි දන්නවා. ඒකත් තමන්ගේ දියුණුවට හේතුන ශිල්පයක්. හැමෝම දන්නේ මේවා. අනික දැන් සුවිනීත විනය ඇතුව පවතිනවා. අපි හැමදෙනාම දැන් කයින් සංවරයි, වචනෙන් සංවරයි, හිතින් සංවරයි, පැවැත්මෙන් සංවරයි, හැම දෙයකින්ම සංවරයි. අපි දැන් සුවිනීත විනය නම් වූ මංගල ධර්ම උඩමේ ඉන්නවා. දැන් මේ වෙලාව අපි කතා කරනවා නම් කතා කරන්නේ සුභාසිතයක්මයි. එළවට හිතසූ පිණිස, පරලෝ සුගතියේ පිණිස, නිවන පිණිස හේතු වෙන දෙයක්මයි මේ කාලය තුල අපි කවුරුත් කතා කරන්නේ. සාදුකාර දුන්නත් ඒක සුභාසිතයක්. එවාගෙම දැන් මේ මොහොතේදී ජීවත් වෙන දෙමව්පියන්ද මේ පරිලෝකයේ දෙමව්පියන්ට අපෙන් සංග්‍රහ කරනවා. අපි ඥාතින්ද පින් දෙනවා, ජීවත් වෙන ඥාතින්ද සෙත්පතනවා. එනොත් අපි මව්පියන් උපස්ථාන කිරීමේ කුසලයේ සම්පූර්ණ කළා වෙනවා. අනික් කාණේ අර මව්පියන් අනුගමනය කිරීමක් මෙතන තියෙනවා. අපි දෙමව්පියෝ හොඳ සිල්වත් ගුණවත් ආගමික වත් පිළිවෙත් වලින් යෙදුණු පින් දෙමව්පියෝ. අපි මේ කටයුතු කරනකොට දෙමව්පියන්ද අපි සංග්‍රහ කළා වෙනවා. එවාගේම දූ දරුවන් හා ස්වකීය ස්වාමි භාර්යාවන්ටද මේ සැලකීම මෙසීම සිද්ධ වෙනවා. ඒ දූ දරුවන්ට මේ ගුණ ධර්මයන් අනුගමනය කරන්න සලස්සනවා. එවාගේම ස්වාමි භාර්යාවන්ට ඕනෝන්ට මෛත්‍රී කරමින් ඕනෝන්ගේ දියුණුව පැතීම සිද්ධ වෙනවා. එසේම මේ මොහොතේදී ජීවත් වීමේ කටයුතු ධාර්මික වෙනවා. සම්මා ආජීවය කියන හිතේ පිරිසුදු බවයි. දැන් මේ ආගමානුකූලව කටයුතු කරන කෙනෙකුගේ හිතේ කිසිසේත් පහළ වෙන්නේ වැරදි ජීවත් වීමක් සඳහා. එසා සම්මා ආජීවයේ කියන අනාකූල කම්මන්තයත් මෙතන තියෙනවා. ඒ වගේම ආමිෂ දාන ධර්ම දාන දෙකමත් මෙතන තියෙනවා. දැන් මේ බුද්ධ පූජා පැවැත්වුවා සංඝයාත් සංඝරාත්න ගිලාම්පස දාන ආදී පිරිනමනවා. ආමිෂ දාන. ඒ වගේම ධර්ම දාන. ඒ කියන්නේ තමන්ගේ සීලය තමන්ගේ සමාධිය, තමන්ගේ ප්‍රඥාව මේවා දියුණු කරමින් කරමින් අපි ධර්ම දානයේ තුනුරුවන්ට ගෞරව වශයෙන් පූජා කරනවා. ඒ වගේම දස කුසල ධර්මයේ මෙතන පැවතිනවා. දානයේ තියෙනවා. ඒ වගේම පස්පවෙන් දස කුසලෙන් වැළකීම තියෙනවා. දස පුණ්‍යක්‍රියා වස්තු මෙතන තියෙනවා. ඒ වගේම ඥාතීන් සංග්‍රහයකොත් මෙතනම තියෙනවා. ජීවත් වෙන ඥාතීන් දා මිය පරලෝකේ ඥාතීන් අපි පින් පමුණුවනවා. ජීවත් වෙන ආට සෙත්පත් වෙනවා. එයාට ආදර්ශ දෙනවා. එසේම ලෝවැඩ සඳහාද වැළඳ හැසිරීමක් වෙනවා. මේ වගේ විහාරස්ථාන වලට නිතර එමින් මේ ස්ථාන වලින් ලෝට වැඩ සැලසීම සඳහා අපි සංග්‍රහ වෙනවා. උපකාර කළා වෙනවා. ඒ නිසා අනවජ්ජානි කම්මානි මංගල ධර්මයක් මෙතන තියෙනවා. මේ වෙලාව අපි අකුසල කර්මයන්ගෙන් දුරින්ම දුර වෙලා ඉන්නවා ආරති විරති පාපා. එවාගෙම අපි මේ වෙලාවේ මද්දපාණයෙන් වැළකීලා හොඳ සිහියෙන් ඉන්නවා. මේ වෙලාවේ කුසල ක්‍රියාව සම්බන්ධව මන සිහිනුවණින් ඉන්න බැවින් අප්‍රමාදෝච ධම්මේසු ගුණයක් පිරුවා. එවාගෙම ගරු කටයුත්තන්ට ගෞරව කිරීමේ පින මෙතන තියෙනවා. දැන් මේ හැමදෙනාම නිහතමානී වෙන්නේ බොහොම සංසුන්ව යටහත් පැවැත්මෙන්. එවාගෙම මේ මොහොතේදී තමාට ලදපමණින් සතුටුලයි මේ වාඩිලා ඉන්නේ. යදුරුකාරී බිමාරි කොතනාරි වාඩි වෙමින් ලදපමණින් සතුටුලා ඉන්නවා. එවාගෙම කළගුණ සැලකීම් වශයෙන් අපට අනුග්‍රහ කරන මේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍ර සංඝ රත්නයට අනුග්‍රහ කිරීම මෙතන සිද්ධ වෙනවා. ඒ වගේම ඕනොන්ට උපකාර වීම මෙතන තියෙනවා. සමාහට බණ අහන්නේ නැති අයට බණ අහන්න එක්කාසු කරගෙන එනවා. ඒ වගේ තමන්ට ස්වල්ප උපකාරයක් කළාටත් උපකාර කිරීම මෙතන තියෙනවා. ඒ වගේම ධම්ම ශ්‍රවණ කියන මහා මංගල ධර්මයේ දැන් මෙතන පවතිනවා. එසේම ඉවසීමේ ගුණය දැන් තියෙනවා. දැන් අපට සීතල උණුසුම, බඩගින්න පිපාස, මැසි මඳුරු ආදී පීඩා මේ හැම දෙයක්ම දැන් ඉවසාගෙන ඉන්නේ. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරනකොට වේලාව ගත වෙනවා කියලා කලබල වෙන්නේ නැතුව ඒ ඉවසීමෙන් යෙදෙනවා. කාන්තීචේ ඒ වගේම සෝවචස්සතා සංඝ රත්නයේ ඉදිරියේ වැඩිහිටියන් ඉදිරියේ ධර්මයේ ඉදිරියේ ප්‍රතිපත්තිය ඉදිරියේ බොම සුවච භාවයක් දෙමි වෙලාවේ පවතිනවා එවාගේම සමනානංච දර්ශන සිල්ලුතුන් වහන්සේලා දැකීමේ මංගල ධර්මයක් මෙතන තියෙනවා. එවාගේම කාලින ධම්ම සාකච්ඡා දැන් මෙතෙන්දි ධර්ම සාකච්ඡාවක් කෙරෙනවා. තපෝච මේ වෙලාව අපේ සෑම තියෙන කුසල වීරිය. එයින් අපේ සිතේ කෙලෙස් කැවෙනවා. ඒක තපෝ. මේ වෙලාව අපේ ඉන්ද්‍රියන් සංවරව පවතිනවා. ඇස කන නැහැ දිව කාය ඉන්ද්‍රියන් සංවරව පවතිනවා. ඒක තමයි ඉන්ද්‍රිය තමයි තපෝ කියන වචනයෙන් හඳුන්වන ඉන්ද්‍රිය দমনය හා කෙලස්ථාන වීරිය දැන් මෙතන පවතිනවා. ඒ වගේම අපි දැන් සීලයක පිහිටා ඉන්නවා. සිතේ තන්පත් බැවින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් සමාධියක් ඇති වෙනවා. ඒකම මේ ලැබෙන ආબોධයෙන් ප්‍රඥාව වැඩෙනවා. සීල සමාධි ප්‍රඥා නම් වූ ශාසන බ්‍රහ්මචර්යය මෙතන පිළිනවා. ඒ වගේම මේ කුසල් ජවන් සිතක් ගන්න අපි චතුරාර්ය සත්‍ය දකිනවා. දැන් අපේ සෑම කුසලයක් කරා නිවන් සුවපතා. නිවන් සුව පතා කරන සෑම ජවන් කුසල සිතක් පාසාම ඇති වෙනා චතුරාර්ය සත්‍ය අවබෝධය කොහොමද? අපි යන්දාසක මඟපල නිවන් ලබනවා නම් ඒ නිවන් ලබන්නේ මේ කුසල් ජවන් සිත උපනිශ්‍රේ වෙනවා. එතකොට මේ ජවන් සිතක් සිතක් ගානේ කරුණු හතරක් සිද්ධ වෙනවා. එකක් තමයි සසර කෙටි වෙනවා දුක්ඛ සත්‍යය. එකක් තමයි නිවන සමීප වෙනවා නිරෝධ සත්‍යය. එකක් තමයි මේ කිසිතේ නීවරණාදී කෙලෙස් සිටිවිලි යටපත් වෙනවා තදංග වශයෙන්. ඒක සමුදේ සත්‍ය අවබෝධය. එකක් තමයි ඒ සිටේ තේනවා මාර්ගාංග පහක් දැකි. සම්මා දිට්ඨි තේනවා, සම්මා සංකප්ප තේනවා, සම්මා වායාම තේනවා, සම්මා සති තේනවා, සම්මා සමාධි තේනවා. නුවණින් යුතුව බණහන වෙලාවේ මේ අංග පහක්ම පහළ වෙනවා ඒ ජවන් සිටි. ඒක මාර්ග සත්‍ය අවබෝධය. මේ බැලුවාම ජවන් සිතක් ගානේ අපි සිදු කරන්නේ චතුරාරි සත්‍ය අවබෝධයේ ටිකෙන් ටික ලබා ගැනීමයි. යම් දාසක මේ කංග සම්පූර්ණනකොට තමයි මාර්ගඵල නිර්වාණ සාක්ෂාත් වන්නේ. ඒ වගේම දැන් අපි මේ මොහොතේදී තදංග විමුක්ති නම් වූ නිවන දකිනවා. නිවනේ තියෙනවන අවස්ථා තුනක් තදංග විමුක්ති, විස්කම්බන විමුක්ති, සමුච්ඡේද විමුක්ති කියලා. මේ මොහොතේදී අපේ සිතේ කෙලෙසුන් තදංග වශයෙන් ඈත් වෙලා. ඒ කියන්නේ දැන් මේ බුද්ධ මන්දිරය තුල ආලෝකයේ තියෙනවා ආලෝකයේ තියෙන තාක් මේ ස්ථානේ අඳුර ඇතුල් වෙන්නේ ඒ වගේ අපේ කුසාසිතින් ඉඳ යන්තාක් අප ඉන්නවා නම් ඒ තාක් අපේ සිතේ ලෝභ දෝෂ මෝහාදී අඳුරු පහළ වෙන්නේ ඒවා ඉවත් වෙලා යනවා ඒක තමයි තදංග විමුක්තිය කියන්නේ ඒකෙන් දැන් අපි යුක්තයි යන් දාසක සමාධි භාවනා වඩා උපචාර සමාධි අර්පණා සමාධි පෙදෙවන එදාට විස්කම්බන විමුක්තිය ලැබෙනවා සමුච්ඡේද විමුක්තිය කියන්නේ මාර්ගඵල ප්‍රතිලාභයයි. ඒ මාර්ගඵල ප්‍රතිලාභයේ දක්වා උපනිශ්‍රේ වෙන මේ උතුම් අවස්ථාවකට දැන් සම්බන්ධ වෙ තියෙන්නේ. ඊළඟට දැන් මේ මොහොතේදී අපට ලාභයක්, අලාභයක්, යසසක්, අයසක්, නිന്ദාවක්, ප්‍රශංසාවක්, සැප දුකක් ලැබුණත් හෙල්ලෙන්නේ මේ මොහොතේ අපි හෙල්ලෙන්නේ නැති කුසල සිතකින් මේ ඉන්නේ. අපේ කුසල් සිත හෙල්ලෙන්නේ මේ ලෝභයෙන් දෝෂයෙන්. මේ හෙල්ලෙනවා කියන එකේ තේරුම අටලෝදාමින් කම්පණය කියන්නේ ලාභයක්, යසසක්, ප්‍රශංසාවක්, සැපක් ලැබුණම ලෝභය. අලාභයක්, අයසක්, නිന്ദාවක්, දුකක් ලැබුණම ද්වේෂය. ඒ දෙකොලෙම මෝහය. මෙන්න සිතේ කම්පණිය. දැන් මේ මොහොතේදී අපි කුසල් සිත් පේලි පේලි පහළවන බැවින් ලෝභයක් නෑ, ද්වේෂයක් නෑ, මෝහයක් නෑ. මේක තමයි අටලෝ දාමින් කම්පා නොවීමේ ආරම්භයේ නැත්නම් ඵල පුරුද්ද ඇති කර ගැනීම. ඒකත් දැන් තියෙනවා. දැන් මේ මොහොතේ අපේ සිතේ ශෝකයක් නෑ. ශෝකය පහළවන්නේ ද්වේෂ මූල අකුසල් සිතක. දැන් අපේ සිතේ ඊතා සෝමනස සාගත කුසල් සිතින් ඉන නිසා පටික සිතක් නෑ. නිසා අශෝකං. විරජං මේ මොහොතේ අපේ සිතේ කෙලෙස් සිතකුත් නෑ. ලෝභ සාගත අකුසල් සිතක් නෑ. දෝෂ සාගත අකුසල් සිතක් නෑ. මෝහ සාගත අකුසල් සිතක් නෑ. එනිසා විරජං මේ මොහොතේ අපේ සිතේ කෙලෙසුන්ගෙන් තොරයි. කේමං මේ මොහොතේ අපට බයකුත් නෑ. ඒ කියන්නේ අත්ථානුවාද භය, පරානුවාද භය, දණ්ඩ බය, දුර්ගති භය කියලා තියෙනවා මහා භය හතරක්. තමන්ට තමන් දොස් කියාගන්න, තමන් කළ වරදවල් අනුන් නොදන්න තමන් ගීත පමණක් දන්න වරදවල් ගැන තමන් දොස් කියාගන්නවා. තමන් සාප කරගන්නවා. එවැනි බයක් අපට මේ වෙලාවේ නැහැ. අනුන් දොස් කියන අනුන්ගේ උපවාදවලට ලක් වෙන බයක් දැන් මේ මොහොතේ නැහැ. දඬුවම් ලැබීමේ බයක් මෙතන නැහැ. ඒ වගේම සංසාර අපාය භයක් අපට ඇත්තේ නැහැ. දුගතියට යනවා කියලා අපි විශ්වාස කරන්නේ අපි කවදාකවත් මින්වත්තේ දුගතියට යන්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් කටයුතු කරනවා. මෙන්න මේ විදිහට බැලුවාම මේ එකම පින්කම් පෙළියේදී මංගල ධර්ම 38ම වැඩි එකනේ තියෙනවා. ඒ නිසා අපි කරන සෑම කුසලයක් පාසා මේ මංගල ධර්ම වැඩි දියුණු කිරීම සිද්ධ වෙනවා. එයින් අපට මෙලව දියුණුව සැලසෙනවා, පරලෝසුගතිය සැලසෙනවා. මෙලොව වශයෙන් තමන්ගේ ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු වෙනවා. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානය. එවාගෙම හිරිය, ඔත්තාප්පය මේවා වැඩි දියුණු වෙනවා. එවාගෙම කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, ඉවසීම, පරෝපකාරය මේ ගුණ වැඩි වෙනවා. කළගුණ සැලකීම, කළගුණ දැනීම, එවාගෙම අනුන්ගෙන් ලැබෙන අර කියන ලාභාලාභය සාසනින්දා ප්‍රශංසා සැප දුක් ආදී දෙස් නොසෙලෙන බව මේ වගේ ගුණ ධර්මයන්ට වැඩි දියුණු වෙනවා. ඒ වැඩි දියුණු වෙන මනසක් ඇති බැවින් අපි කරන කියන දේවල්ද දියුණුවටපත් වෙනවා. ගහක් හිටේවා නම් මේක හොඳින් වැඩෙනවා. මල් පැලයක් හිටේවා නම් හොඳින් වැඩෙනවා. දරුවෙක් හදනවා නම් දරුවා හොඳින් වැඩෙනවා. සේවකයෙක් ඉන්නවා නම් සේවකයා හොඳින් වැඩෙනවා. ඒ වගේම Taman සතු සියල්ල යහපතින් යහපත් ලෙස අභිවෘද්ධියටපත් වෙනවා. ආශ්‍රය කරන්නන් කල්යාණ මිත්‍රයන් වැඩි දියුණු වෙනවා. ඒ වගේම තමන්ගේ ලාභ සත්කාර ආදී වැඩි දියුණු වෙනවා. ඒ මොකද හැම වෙලාවෙම තමන් දියුණුව පතන දියුණුවට මඟ පාදා ගන්න කෙනෙක් නිසායි. එමගින් සිදුවෙන අර පුබ්බේචකත පුඤ්ඤතා කියපු තැන මෙන් තමන් හැසිරෙන්නේ ප්‍රතිපත්ති එකයි. ඒ ප්‍රතිපත්තිය හැසිරෙනකොට ඈතාතියතේ සිදු කරගන්නා ලද කුසල ධර්මයන්ගේ උපස්තම්භක ශක්තිය ඇවිල්ලා තමන්ට පිහිට වෙනවා. සාමාන්‍ය ඵල සූත්‍රයේදී දේශනා කළානේ අජාසත් සත්‍රු රජුරවන්ද රජුරවන්ගේ රජවාසලේ දාසකම් කරන දාස මෙහෙවර කරන කෙනෙක් එයින් අතිමිදී සසුන්ගත වෙනවා. ඔහු එතකොට සිදු කෙරේ තමන්ගේ ජීවිතයට ප්‍රතිපත්තියක් එක්කාසු කර ගැනීමයි. එතකොට මේ රජුරවන්ගෙන් ඇහැවා ඒ දාසයා පැවිදුණාට පස්සේ අයමත් දාස මෙහෙවර ගන්නවද රජුරු? රජතුමා කිව්වා නැත ස්වාමීනි මම ගිහින් පා අල්ලලා වඳිනවා. මම සිව්පසෙන් පිරිනමනවා. මම කැපකරු දායක වෙනවා. මම ආරක්ෂා සංවිධාන සැලසෙනවා. එයින් පැහැදිලි වුණ සාන්දෘෂ්ටික වශයෙන් ප්‍රතිපත්තියේ තියෙන ආනිශංශය කලින් රජුලවන්ට බැල මෙහෙවර කළ දාසකම් කළ තැනැත්තා උසස් සීලයක උසස් පිළිවෙතක යෙදුණන් පස්සේ මොකද ඒ රජුරුවන්ගෙන් වැඳුම් ලබන්නේක් වුණා. ඒ රජුරුවන්ගෙන් සිව්පසේ ලබන්නේක් වුණා. ඒ රජුරුවන් කැපකරුකමට පත්වන්නේක් වුණා. ඒ රජුරුවන්ගේ ආරක්ෂා සංවිධාන ලබන්නෙක් වුණා. මේ වගේ තමයි වර්තමාන වශයෙන් මහා මංගල ධර්ම වැඩෙන හැටියට අපි පිළිවෙත් අනුගමනය කරනකොට අපට ඈත අතීතයේ සිදු කළ අසීමිත පින්කම් වල ආනිශංසය මතුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේක නිසා මෙලව දුණුව පතන, පරලෝ සුගතියේ පතන, එවැගේම දෙලව දුණුව පතන, ගුණධර්ම දියුණුව පතන, පාරමී දියුණුව පතන, බෝධිපාක් ධර්ම දියුණුව පතන එවාගේම සද්ධාදී සප්තාරි ධනස්කන්ධයේ දියුණුව පතන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුව පතන ධ්‍යාන අභිඥා දියුණුව පතන විදර්ශනා ඥාන දියුණුව පතන සෑම දෙනා විසින්ම දිවා රාත්‍රී දෙකී මේ මහා මංගල ධර්ම ආවර්ජන කරමින් ඒවාට අනුසිත පුරුදු කර ගනිමින් භාවනාමය කුසල් වැඩෙනසේ පැවැත්වීමිතා සුදුසුයි කියන එක ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනානුසාරයෙන් පැහැදිලි වෙනවා එදා මේ දේශනාවට සවන් දීගෙන සිටියේ දෙවියන් බ්‍රහ්මයන් අතරත සෑම දෙනාගේ හිත සමාධි වුණා. සමාධි වීම තුලින් විපස්සනා ඥාන පහළ වුණා. මේ කෙටි වේලාවක දේශනාව අවසන් වෙනකොටම කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් සෞඛලෙස් නසා අරිහත්ත්වයටපත් වුණා. අසංඛේයයක් පිරිස අමා මහ නිවනටපත් වුණා. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි. අසංඛේයයක් කියන්නේ අද කාලේ මේ වචනේ බොහෝ දෙනා හිතන්නේ ගණනක් නැත කියන එක. නමුත් ගණනක් ඇති සංඛ්‍යාවක් තමයි අසංඛේය කියන්නේ. අසංඛේය කියන එකට 1.140ක් කරන් දිග සංඛ්‍යාවක්. ඒ කාලයේ ඈතාතීතේ භාවිතා වූ සංඛ්‍යාපතයේ කෙලවර තමයි අසංඛ්‍ය කියන සංඛ්‍යාව. ඒක කෝටිය කියන සංඛ්‍යාවට තියෙන 1.7ක්. ඒ කෝටියේ කෝටියේ බැගින් විසුවාරයක් වැඩි වෙනවා. එතකොට තමයි අසංකේ නමින් හඳුන්වන්නේ 1යි 10යි 100යි 1000යි ලක්ෂයයි දසලක්ෂයයි කෝටියයි කෝටි කෝටියක් ප්‍රකෝටි එකයි ප්‍රකෝටි කෝටියක් ප්‍රකෝටි ප්‍රකෝටි එකයි කෝටි ප්‍රකෝටි කෝටියක් නින්නහොතේ නහොතේ එකයි නහොත කෝටියක් නින්නහොතේ එකයි නින්නහොත කෝටියක් අක්ෂවහිනී එකයි අක්ෂවහිනී කෝටියක් බිඳු එකයි බිඳු කෝටියක් අරබුද එකයි අරබුද කෝටියක් නිර්ආරබුද එකයි නිර්ර්බුද කෝටයක් අහහ එකයි. අහහ කෝටයක් අටට එකයි. අටට කෝටයක් අබබ එකයි. අබබ කෝටයක් සෝගන්ධික එකයි. සෝගන්ධික කෝටයක් උත්පල එකයි. උත්පල කෝටයක් කුමුදු එකයි. කුමුදු කෝටයක් පුණ්ඩරීක එකයි. පුණ්ඩරීක කෝටයක් පදුම එකයි පදුම කෝටයක් කථාන එකයි කථාන කෝටයක් මහා කථාන එකයි මහා කථාන කෝටයක් අසංකේයයි මේ වගේ තමයි ඒ චක්‍රය හඳුන්වන්නේ එතකොට මේ කියන අසංකේයයක් පිරිස කිව්වාම සුළු කටු ප්‍රමාණයක් නෙමේ ඒසා විශාල සංඛ්‍යාවක් මේ දහම පදයට සවන් දීලා මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. අපේ සරුවඥන් වහන්සේ එවැනි සමාගම් 24කදී අසංකේය අසංකේය බැගින් පිරිස අමා මහ නිවනට පමුණවා වදාලා. ඒ ශාන්තිනායකයන් වහන්සේ විශි අසංකේය කල්පලක්ෂයක්ම මෙන්න මේ මහා මංගල ධර්මයන් තමයි අනුගමනය කරමින් බෝධිසම්භාර මුදුන්පත් කරගත්තේ. සෑම ආත්භාවයකදී මේ මහා මංගල ධර්මයන් අනුගමනය වුණා. බෝධිපාක් ධර්මයන් නමින් ඒ සත්‍තිස් බෝධිපාක් ධර්මයන් වඩන්නේ මේ මහා මංගල ධර්මයන් අනුගමනය කරමින්. නිසා භවයෙන් භවයට අභිවෘද්ධියටපත් වුණා. පෙරපස සඳක් වාගේ බෝධිසම්භාරයන්ගෙන් දියුණුවටපත් වුණා. එසේ පත්වමින් ඇවිල්ලා මේට අවුරුදු 2591කුත් මාස 6කට පෙර බුද්ධගයා සුද්ධ භූමියේ විජයශ්‍රී බෝධි රාජාණන් වහන්සේට පිටදී සපරිවාර මාර පරාජය කොට ලෝතුරා සම්මා සම්බුදු වුණා. 49 දවසක්ම निराහාරව නිවන් සුවම වින්දා. ඊළඟ සහම්පති බ්‍රහ්ම රාජාගේ ආරාධනෙ පිළිගෙන බුදු වීමෙන් මාස දෙක පෙර නැසල පොය දවසේදී සියලු සරුවක්ඥන් වහන්සේලා පළමුවෙන් දේශනු ලබන ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාව දස දහසක් ලෝක ධාතුට එක හඬින් ඇසෙනසේ දේශනා කළා. එදා 18 කෝටියක් බ්‍රහ්මයන් රහත් වුණා. අසංකේයයක් පිරිස අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ ප්‍රදාන අසංකේයයක් දෙවියන් බ්‍රහ්මයන් සෝවාන් මාර්ග ඵල නිවන් ලැබුවා. එදා පටන් 45 අවුරුද්ද මුළුල්ලෙහි සාරුවක්ඥන් වහන්සේ දවසකට පැයකොත් විනාඩි 20ක් තරම් ඔර්ලෝසු පයෙන් පැයකොත් විනාඩි 20ක් තරම් කෙටි කාලයක් පමණක් සැතපී වදාරමින් ලෝවැඩ සැලසෙමින් සූවිසි අසංකේයයේ නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුර පමුණවා වදාලා. තමන් වහන්සේ කෙටි කලකින් පිරිණිවෙන බැවින් අනාගතයේ බලා බුදු බල මහිමේ පිහිටුවමින් අදිෂ්ඨාන බල පිහිටුවමින් නෛර්යානිකසේ සද්ධර්මයේ සුවාසූදා සද්ධර්මස්කන්ධය දේශනා කොට වදාලා. තමන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් පැවතුණු මිනිපානක් නිවෙන්නාසේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනවන් වැඩියා. රහතන් වහන්සේලා පිරිනිවුණා. සෙසු ආර්යයන් වහන්සේලා සුගතිගාමි වුණා.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 ඇති වෙන්නේ නැති වෙන දෙකෙන් নিরතුරු පෙළෙන බැවින් දුක්ඛයි. Taman කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම බැවින් අසුභයි. එසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියලුම සංස්කාර ධර්ම තීලන සංකත සංతాප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැවත නැවත උපදවන පූර්ව භව තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග ඵලිබෝධාර්ථයෙන් යුක්ත වන බැවින් දුක්ඛ සමුදය සත්‍යයි. ඒ දෙකම නැති ශාන්ත නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංක තමතාර්ථයෙන් සමන්වාගත බැවින් දුක්ඛ නිරෝධාරි සත්‍යයි දුක්ඛ සත්‍යයේ පිරිසිඳින සමුදය සත්‍යයේ ප්‍රහාණය කරන නිරෝධ සත්‍යයේ සාක්ෂාත් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය නිඥාන හේතු දර්ශන ආදි ප්‍රත්‍යාර්ථයෙන් සමන්විත බැවින් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යණං වෙනවා. අනන්ත අපරිමාණ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පෙරෝ දාන ආදී පාරමිතානුභව බලයෙන් මෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා. සසර තරණය කළ කෙලෙස් ගිනිමන නිවාසාන්ත නිවනින් සැනසී වදාළ සියලු බුදුපසේ බුදු මහා රහතුන් වහන්සේලාට සමකල්ලි සිතින් කයෙන් වචනින් අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස් කරන සෑම කුසලයක් අපට පාරමී බාට බෝධිපාක් ධර්ම බවට මහා මංගල ධර්ම බවටපත් වෙමින් මතු ප්‍රාර්ථනා කළ උතුම් බෝධි ඥානයකින් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගනිමු පුරා පැයක් තිස්සේ ඊතා ගෞරව සම්ප්‍රයුක්තව මේ දහම් පදයට සවන් දුන්නා. සද්ධාමෙන් නුවණින් මේ පූජන ස්ථානයේ වෙත පැමිණීමෙන් තෙල් මල් පහන් සුවඳ දුම් ආදී පූජා වස්තු තන්පත් කිරීමෙන් ශීලයේ පිහිටා බුද්ධ පූජා පැවැත්වීමෙන් අනතුරුව මහා සංඝ රත්නයට වැඳ නමස්කාර කොට මෙතකින් මේ මහා මංගල සූත්‍රයේ සම්බන්ධ ධර්මානුශාසනයකට සවන් දුන්නා. දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියාම මුදුන්පත් වුණා. කොටින් කියතොත් මහා මංගල ධර්ම 38ම වැඩුණා. මෙතෙක් මේ අපරස්පත් කරගත් කුසල සම්භාර ධර්මයේ තුන් ලෝකයට පිහිට වෙන්න ලෝපහළ වූ ශාන්තිනායකයන් වහන්සේගේ ශ්‍රී බාද පත්ම මූලයේ බුද්ධ පූජාවක් වේවා. නවලෝතුරා ධර්ම ධාතු ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. ආර්ය මහා සංඝ රත්නය ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ දෙපා මුල ගුරු පූජාවක් වේවා. සම්බුද්ධ ශාසන අභිවෘද්ධිය සඳහා හේතු වන පාරමිතා පූජාවක් වේවා. නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී යම් තාක් ඥාතින් වෙතොත් ඒ සෑම දිනාටද මේ කුසල් බෙලින් භවයක් පාසා සුගති සම්ප්‍රසිද්ධව මතු පැතු බෝධියකින් අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා. ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මෙපින් අනුමෝදන්ව දිව්‍ය ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට මහා සංගරුවනට මේ බෞද්ධ රටවල් වලට අපේ ශ්‍රී ලංකාද්වීපයටද මේ පින්වත් සැමටද මේ පූජනීය ශිල්වත් ගුණවත් මහා සංඝනටද මේ මෞපිය දූ දරු ඥාති මිත්‍ර හැමටද ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා පැතු බෝධි වලින් සාන්ත අමා මහ නිවන් සුව ලබත්වා හිතවත් මඳහත් අහිතවත් සෑම සත්නටත් මෙම ධම්මසරණ විහාරස්ථානයේට එවාගෙම මෙම ස්ථානයේහි එන යන සදහවත් බෞද්ධයනට එවාගෙම මුළු මහත් මෙල්බන් නගර වාසීන්ට ඕස්ට්‍රේලියා මහාද්වීප වාසීන්ට ආසියා මහාද්වීප වාසීන්ට අප්‍රිකා මහාද්වීප වාසීන්ටත් යුරෝපා මහාද්වීප වාසීන්ටත් එවාගෙම ඇමරිකා මහාද්වීප වාසීන්ටත් අවේකී පටන් භවාග්‍රේ දක්වා 31 භූමිතල වාසීන්ට ජාති ක්ෂේත්‍ර දසදහසක් සක්වල වාසීන්ට ආඥා ක්ෂේත්‍ර කෙල ලක්ෂයක් සක්වල වාසීන්ට විෂය ක්ෂේත්‍ර අනන්ත ලෝක ධාතු වාසීන්ට දස දිසා වාසී සමස්ත ලෝක සත්වයාටත් අපරැස් කරගත් පුණ්‍යලාභයත් වේවා සීල සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා අප්‍රමාද වෙත්වා දසපාරමී පුරත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණු සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියේ පතමින් දලෝ සුභසිත නිවන් සුව පතමින් මෙතකින් රැස්පත් කරගත් කුසලානුභාවයෙන් බුද්ධාදී රත්නත්‍රය අනුභවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ ධම්මසරණ විහාරස්ථානයේහි ප්‍රධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙන පූජ්‍ය නාවුතුන්නේ විජිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මේ සීලොම ස්වාමින් වහන්සේලාට නැවත නැවත මේ ස්ථානයේට වැඩම කරන සීලොම සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාටත් මෙම ස්ථානයේ භාරකාර මණ්ඩලයට මේ සීල භාවනා පිළිවෙත් පිරූ සෑම දිනාටත් මේ උතුම් අවස්ථාවට සහභාගී වූ පින්වත් මහතුරු මවුරු නෝනා මහතුරු දූදරු ඥාති මිත්‍ර හැම දිනාටමත් අපට මේ රටට මේ වාරයේ පැමිණීම සඳහා පූර්ණ අනුග්‍රහය සැලසූ මේ පින්වත් මහින්ද හරදාස මහත්මයාටත් එතුමාගේ සොහොයුරු මේ චන්ද්‍ර හරදාස මැතිතුමාණන්ටත් ඒ පවුල්වල ශීලමු දනාතම එවාගෙම සිව්පසෙන් උපස්ථානක සෑම දිනාටමත් මෙලෝ වශයෙන් ඇති අසනීපකම් අපල උපද්දර වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරදුට වඳුරුසේ විහෙත විද්වාසනේ වෙත්වා තබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජසොර සතුරු ගිනි ජල වශයෙන් සවියා උදාද විපත්ති වලකීවා. කුසල් අරමුණෙන් සමාධී සිතින් මෙත් සිතින් බුදු ගුණ බැලෙන් සමදා සැපෙන් නින්දියාව සැපෙන් අවදි වේවා නපුරු සීන නොපෙනේවා. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මිනිස්යන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදේ ලැබේවා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. කායිකිත පීඩාදියක් නොවේවා කායික මානසික සැනසෙල්ලේ දෙලව දුණු නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ධර්මාඥාන භාවනාඥාන නිත්‍ය සීල උපෝසත සීල සූභම විහෙරණ සතර සංග්‍රහ වස්තු දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන්ද ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන්ද ගුණ නුවණින් ධන දාන්නේ යසීසුරෙන්ද පෙරපස මූරණ සඳක් මෙන් දියුණු වේවා සිතමි නිරුවණකින් කල්පරෝක්ෂයකින් මෙන්ද භද්‍රඝටයකින් පූර්ණ චන්ද්‍රයා මෙන්ද සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පිරී ඉතිරි ශාස්ත්‍රීක වී සමෘද්ධිමත් වේවා වින්සත් සත්වර්ෂාධික කාලයක් අතරක් නැර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ඨ ලෙස මෙලොව දියුණුව පරලොව සුගතිය ශාන්ත නිවන සලසා ළමින් පාරමී පුරා ගැනීමට ශක්තිය බලය ධෛර්ය වීරිය ආරක්ෂාව ආශිර්වාදේ රත්නත්‍රි ආනුභාවයෙන්ම ලැබේවා. සසර වසනාතුරු භවයක් පාසා ත්‍රි හේතුක ප්‍රතිසන්දි ජාති ස්මරණක් ඥාන සම්‍යක් දෘෂ්ටියේ දතු උපදෙමින් සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාර්යය ධර්මානුධන ප්‍රතිපදාව ඇතිව නිවන් මඟ පාරමී පුරා ගැනීමට ජාති ජාතිත් වාසනාව වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් දෙක ඇතුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛයේ සමුදයේ නිරෝධයේ මග්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ අවබෝධ කොට නිවී සැනසී වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සෝ පිණිස මේ සකල කුසල සම්භාර ධර්මයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.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 පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝතු යාව නිම්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු සීලේක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කරගත් කුසල් බැලින් සෑමදෙනාගේ සම්්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන යතෝ බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායින චත්තාරෝ ධම්මා වණ්ණං කියායුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු ධර්මාන් ශාස්නාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ